ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී අවසරයි පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ ධම්මං යදිදං ආඛප්ප සම්පදාති සද්ධාවන්ත ඉන්නතුනි එනිසාම අපි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතයක ලැබිය යුතු උත්තරීතර ලාභයක් හැටියට මහා සම්පතක් හැටියට දේශනා කළ ආකල්ප සම්පත්තිය පිළිබඳව. අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයේ ඇතුළත් වෙන සූත්‍ර පාඨයකයි අපි අද මාතෘකා කරන්න තියෙන්නේ. අග්ගමිදම් භික්ඛවේ ලාභානං යදිදං ආකප්ප සම්පදා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේහි යම් ලාභයක් තිබේ නම් ඒ ලාභයන් අතර උසස්ම ලාභයක් තමයි මේ ආකල්ප සම්පත්තිය. ආකල්ප සම්පත්තියයි කියන්නේ කොමක් නිසාද? එහෙමනම් ඊට ප්‍රතිවිරුද්ධ වූ ආකල්ප විපත්තියකුත් තියෙනවා. ආකල්පයයි කියලා කියන්නේ යම පිළිබඳව අපේ මනසේ කාලයක් මුළුල්ලේ සහවුරු වෙන අදහසට කියනවා ආකල්පයයි කියන්නේ. එහි මුල් අවස්ථාව තමයි සංකල්පයයි කියලා කියන්නේ. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප, ඊළඟට කුසලයේ පැත්තෙන් ගත්තහම නෛෂ්ක්‍රම්‍ය සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප මෙබඳු සංකල්පයන් අපේ මනස තුළ ගොඩනැගෙනවා. යහපත් පැත්තට හෝ අයහපත් පැත්තට. සංකල්පයයි කියලා කියන්නේ යමක් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන මූලික අදහස. ඒ අදහස නැවත නැවත ඇතිවීම තුළින් දීර්ඝ කාලයක් ඇතිවීම තුළින් එක හා සමාන අදහසක් මනසෙහි තහවුරු වුණහම අන්න එබඳු සංකල්පයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයේ කාමුක වශයෙන් ආස්වාදනය කිරීම නැවත නැවත සිදු වෙනකොට කාම වශයෙන්ම ලෝකයේ භුක්ති විඳින්නට පටන් ගන්නකොට ඒ කාම සංකල්පය දිගු කලක් මුළුල්ලෙහි මනසෙහි තහවුරු වෙනකොට ඒ කාමයෙන් ලෝකය ආස්වාදනය කරන්නා වූ යම්කිසි ආකල්පයක් ඒ තනත්තා තුල තහවුරු වෙන්නට පටන් ගන්නවා. ව්‍යාපාද සංකල්පේ නැවත නැවත ඇති වෙනකොට බහුල කොට ඇති වෙනකොට කාලාන්තරයක් ඒ තහවුරු වෙනකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය බවට පත් වෙනවා ලෝකය පිළිබඳව කල්පනා කරන්නේම ගැටීමෙන් විරසක බවින් යුක්තව එතකොට ලෝකය පිළිබඳව ඔහුගේ ආකල්පය බොහොම කිලිටිව් එකක් බවට පත් වෙනවා මෙන්න මේ විදිහට අපි යමක් පිළිබඳව මූලික වශයෙන් ඇති කරගන්නා අදහස මූලික සංකල්පයයි ඒ සංකල්පය කාලාන්තරයක් තිස්සේ අපේ මනස තුර තහවුරු වෙනකොට ඒක එක්තරා ආකල්පයක් බවට පත් වෙනවා මේ ආකල්පය තවදුරටත් ජීවිතයත් එක්කලා බද්ධ වෙනකොට ඒක ඒතනත්තාගේ චරිතයයි කියලා ඇතැම් අවස්ථාවක හඳුනා ගන්නට පුළුවන් බුදුදහමෙහි භාවනා කරන්නට කමතහන් ගනිද්දි කියනවා චරිතයට අනුකූල වූ කර්මස්ථානයක් අරගෙන පුහුණු කරන්නේ. රාග චරිත, ද්වේෂ චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, සද්ධා චරිත මේ විදිහේ චරිත හයක් ධහමෙහි දැක්වෙනවා. එතකොට මේ චරිතයයි කියලා කියන්නේ දීර්ඝ කාලයක් සසරේ මනසින් ඇබ්බැහි වෙච්ච පුරුදු පුහුණු වෙච්ච මනසෙහි තහවුරු වෙච්ච එක්තරා ආකල්පයක්. ඒ තනත්තා ලෝකය දකින්නේ ලෝකය පිළිබඳව පිළිපදින්නේ ලෝකය පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ අන්න ඒ ආකාරයට. ඒ தത്വෙට ඒක ජීවිතයත් එක්කලා බද්ධ වුනහම ඒ ඒ තනත්තාගේ චරිතයයි කියලා විවහාර කරනවා. එහෙමනම් මේ තරම්ම කෙනෙකුගේ ජීවිතයට යම්කිසි හොඳ හෝ නරක වටිනාකමක් අරුතක් ගෙනෙන්නට සමත් කාරණයක් තමයි පුද්ගලයෙකුගේ මනස තුල වර්ධනය වෙන ආකල්පය. ඒ යහපත් පැත්තට වැඩෙනවා නම් ආකල්ප සම්පත්‍යයි කියලා කියනවා. අයහපත් පැත්තට වැඩෙනවා නම් ආකල්ප විපත්‍යයි කියලා හඳුන්වනවා. විපත කියලා කියන්නේ තමන්ට හෝ අනුන්ට හෝ මෙලව හෝ පරලව හෝ දුක ඇති කරන කරුණ වලට කියන විපතයි. දැන් අපි හිතමු හදිසියේ ඥාති විසනයක් සිද්ධ වුණොත් මහා විපතක් වුණා කියලා. හදිසි අනතුරක් සිද්ධ වුණොත් ගම් වතුරක් ගලලා මුහුද ගොඩ ගලලා සියල්ලම නැති වෙනවස් වෙලා ගියොත් ඒ තනත්තාට මහ විපතක් වුණා කියලා කියනවා. අතක් පයක් අහිමි වුණොත් බරපතල රෝගී තත්යකටපත් වුණොත් ඒ වගේම ධන හානියක් සිද්ධ වුණොත් ඒ තනත්තාට මහ විපතක් සිද්ධ වුණා කියනවා. එයි මේ ඒ පුද්ගලයාට දුක පිණිස වේදනාව පිණිස පවතින නිසා. එහෙමනම් විපතයි කියලා කියන්නේ පුද්ගලයෙකුට දුක වේදනාවක් ඇති වෙන්නට සමත් වෙන කරුණ. සම්පතයි කියලා කියන්නේ තමන්ට මෙලව පරලොව සැපය පිණිස සුවය පිණිස හේතු වෙන කරුණු හඳුන්වනෝ සම්පතයි කියලා. ධනය මිනිසුන්ට සම්පතක් කියලා කියනවා. කොහොමද නිසාද? ඒ සැප ලබන්නට උදව් වෙන නිසා. හැබැයි අපි පසුව විස්තර කරගනිමු ධනයම කෙනෙකුට විපතක් වෙන්නත් පුළුවන්. ඒ කුමක් නිසාද? එය දුක පිණිස අයහපත පිණිස යොදවනවා නම්. දරුවන් මිනිසුන්ට සම්පතක් කියලා කියනවා. කොමක් නිසාද? ඒ දරුවන් මිනිසුන්ට සැපගෙන දෙන්නට හේතු වෙනවා. අවශේෂ භෞගෝග වස්තු පුද්ගලයාට භෞතික සම්පත් හැටියට හඳුන්වනවා. කොමක් නිසාද? ඒ සැපගෙන දෙන්නට කර්ම වෙන නිසා. මෙන්න මේ ආකාරයෙන් සම්පතයි කියලා කියන්නේ සැපය ලබා දෙන මූලික කාරණේ විපතයි කියලා කියන්නේ දුක ලබා දෙන මූලික කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආකල්පය නිවැරදි ආකාරයෙන් ගොඩනගා ගන්නවා නම් තමන් පිළිබඳව, ලෝකය පිළිබඳව, දරු දරුවන් පිළිබඳව, ධනය පිළිබඳව, මෙලව පිළිබඳව, පරලෝක පිළිබඳව මේ අපි අරමුණු කරන දේවල් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන ආකල්පය යහපත් පැත්තට අපට වැඩුණායක පැත්තට මෙලෝ පරලෝ සුභ සිද්ධිය ඇති වෙන පැත්තට ඒවා සම්බන්ධ ආකල්පයන් ගොඩනගන්නට පුළුවන් නම් ඒකට කියනවා ආකල්ප සම්පත්තිය කියලා. ඒ පැමිණෙන කරුණු පිළිබඳව අදහස Tamanටත් අනුන්ටත් දුක ඇති කරන විදිහට අනර්ථයක් ඇති කරන විදිහට ආකල්පයක් ගොඩනගා ගන්නවා නම් ඒකට කියනවා ආකල්ප විපත්‍යයි කියලා. සතහාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ අග්ගමිතං භික්කවේ ලාභානං යදිදං ආකප්ප සම්පදා ආකල්පමේ වශයෙන් තමන්ට අනුන්ටත් නෙලවටත් පරලවටත් වැඩදායක විදිහේ ආකල්පයක් ඇති කරගන්නවා නම් අන්නේ ආකල්ප සම්පත්තිය සත්වයින්ට මිනිස්සෙයින්ට ලාභයන් අතර මහා ලාභයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපි මෙතනදී ටිකක් විමසා බලන්න ඕනේ අපිට කොහොමද මේ ආකල්පය යහපත ඇති කරන්නේ අපිට කොහොමද මේ ආකල්පය විපත් ඇති කරන්නේ Tamanගේ ජීවිතය සම්බන්ධව ගත්තත් එදිනදා ජීවිතේ Tamanට මොහොන පාන්නට සිදුවෙන සිදුවීම් පිළිබඳව ගත්තත් ඔය දෙආකාරයෙන්ම ආකල්ප පුද්ගලයෙකුගේ මනස තුළ වැඩෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන් අපිට වරදින තැන තමයි අපි මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය අපට යන්තම් දැනුම් තේරුම් ඇති වෙන කාලවකවානුවේ පටන් අපි ලබන අත්දැකීම් හැම එකක්ම දෙකොටසකට බෙදාගෙන භුක්ති විඳින්නට තමයි උත්සාහ මම කැමති දේවල් මම අකමැති දේවල්. මේ කොටස් දෙකට වෙන් කරගත්තු තැන ඉඳලා අර කැමති දේවල් කියන ඒවට අපට තෘෂ්ණාව මිශ්‍ර වූ ආකල්පයක් තමයි ගොඩනගන්නේ. අර අකමැති දේවල් වලට ද්වේෂය මුසු ආකල්පයක් තමයි ගොඩනගන්නේ. අපි කැමති දේවල් සදාකාලිකව තිබිය යුතුයි කියන විදිහේ ආකල්පයක් අපි ඇති කරගන්නවා. අපි අකමැති දේවල් නොතිබිය යුතුයි, ඒවා ඉවත් විය යුතුයි, ඒවා බැහැර විය යුතුයි කියන ආකල්පයක් ඇති කරගන්නවා. මෙන්න මේ ආකල්ප දෙකම කුමක් වෙනසද පවතින්නේ? දුක පිණිස, අවැඩ පිණිස, අනර්ථය පිණිස, අයහපත පිණිස, වෙහෙස පිණිස. කුමක් නිසාද? ඇතම් කොටසක් අපේ ඕනෑකමේ හැටියට බොහෝ කාලයක් පැවතිය යුතුයි කියන ආකල්පය ඇති කරගත්තට ඒවා එහෙම නොපවතිනකොට අපි විහිසටපත් අපි අකමැති දේවල් නොතිබිය යුතුයි, බැහැර විය යුතුයි, විනාශ විය යුතුයි කියලා අපි හිතුවට ඒවා එහෙම විනාශ නොවෙනකොට අපි දුකටපත් අපි හිතමු Tamanta අනර්ථයක් කරන කෙනෙක්. ඔහු නොඉන්නවා නම්, ඔහු අහෝසි වෙනවා නම් ඔහු විනාශ වෙනවා නම් යම් කිසි කෙනෙක් කැමති නමුත් ඒ තනත්තා ජීවත්ව සිටින තාක්කල් ඒ ගැන හිතන හිතන වාරයක් පාසා Taman ඒ නිසා දුකටපත් වෙනවා. Taman අකමැති කෙනෙක් රෝගී වෙලා වයස්ගත වෙලා මරණයට ආසන්න වෙනවා. මේ තනත්තා අද මැරෙයිද හෙට මැරෙයිද කියලා හිතන තාක්කල් මේ තනත්තා අහිමි වෙයිද විනාශ වෙයිද කියලා හිතන තාක්කල් ඒ නිසාම දුකට විහිසටපත් වෙනවා. කුමක් නිසාද අර රුචි කරන දේ බොහෝ කල් පැවතිය යුතුයි කියන ආකල්පය සහ අකමැති දේවල් සිදු නොවිය යුතුයි නොපැවතිය යුතුයි කියන මේ ආකල්පය නිසා එහෙනම් එබඳු ආකල්ප කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප තුලින් අපේ මනසෙහි තහවුරු වෙනා වූ ස්වභාවය ප්‍රත්‍යජන මිනිසුන් හැටියට ඇලීම ගැටීම අපේ මනස තුල ස්වභාවයෙන්ම මතුවෙනවා නමුත් ඒ ඇති වෙන ස්වභාවයට ਸਰව සම්පූර්ණයෙන් වසඟ නොවි මේ ඇතිවෙන මනෝභාවයන්ට මේ සංකල්පයන්ට හාත්පසින්ම නතු නොවි ජීවිතය ජීවිතයේ හැටියට නුවණින් දැක ගන්නට යම් ප්‍රමාණයකින් උත්සාහවත් වෙනවා නම් ඇත්තටම ඒ පිළිබඳව වෙනස් ආකල්පයක් අපට ඇති කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි නිරෝගී වෙන්නට කැමතියි. අපි රෝගී වෙනවට අපි කැමති නැහැ. නමුත් යම් කෙනෙකුට අපි නිතරම සිහිපත් කරන්නේ නිරෝගීව ඉන්නට කැමති වුණාට රෝගී වෙන්න අකමැති වුණාට ඒ රෝගී වෙන අවස්ථාවන්හිදී තමයි ජීවිතය පිළිබඳව යමක් වටහා ගන්නට පුළුවන්. මම නිතර ධර්ම දේශනාවන්දී සිහිපත් කරනවා අපේ ජීවිතේ එක්තරා කාලවකවානුවක් තිබුණා. අපි කැමති දේම වෙන්නට ඕනේ අකමැති දේවල් නොවෙන්නට ඕනේ කියලා දැඩිසේ මනසින් වෙහෙස වෙච්ච කාලවකවානුවක්. ඒ කාලවකවානුව තුළ කුසල් දහම් කර කර අපි ප්‍රාර්ථනා කළේ අකමැති දේවල් වෙන්න තේපා. කැමති දේවල්ම සිදු විය යුතුයි. නමුත් එහෙම ප්‍රාර්ථනා කළාට ඒ බඳු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එන්න එන්නටම දුක වේදනාව, පීඩාව, අසහනය වැඩි වෙනකොට අකමැති දේවල්ම සිද්ධ වෙනකොට තමයි ටිකෙන් ටික කල්පනා කරලා බැලුවේ ඇයි එහෙම සිදු වෙන්නේ? අන්න එහෙම සොයා බලනකොට තමයි ඇත්තටම මේ අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල තමයි අපි මොකක්ද සිද්ධ වෙන්නේ කියලා ටිකක් හොයලා බලලා කැමති දේවල් සිද්ධ වෙනකොට බදාගෙන තෘෂ්ණාවෙන් විඳලා පමණයි. එතෙන්දී තෘෂ්ණාව වැඩිලා තියෙනවා, අපේක්ෂාව වැඩිලා තියෙනවා, බලාපොරොත්තුව වැඩිලා තියෙනවා, මමත්වය වැඩිලා තියෙනවා, මාන්නය වැඩිලා තියෙනවා. මෙබඳු කෙලෙස් ධර්ම පාප ධර්ම පමණයි වැඩි. අර අකමැති වෙච්ච එපා කිව්ව දේවල් සිද්ධ වෙනකොට තමයි ඒකෙන් විහෙසටපත් වෙලා පීඩාවටපත් වෙලා මේ මොකක්ද? මොකකින්ද මේක සිද්ධ වෙන්නේ? කොහොමද මේක වෙනස් කරගන්නේ? මම මොකක්ද මේකට කරන්න ඕන? මෙහෙම ටිකක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන එතන. එහෙමනම් දුක දුකට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍යම වැඩිලා තියෙන්නේ අපට නොදැනුවත්වම අපේ මනස ඒ තුල පුහුණු කරලා තියෙන්නේ දුක වේදනාව අපි වෙත පැමිණෙන අවස්ථාවේ මෙන්න මේ ආකාරයෙන් අපට ඒ අපිරිත පැමිණෙන කටුක අත්දැකීම් පිළිබඳව ආකල්පය සංකල්පය නිවැරදිව ගොඩනගා ගන්නට පුළුවන් නම් එතෙන් පටන් ඒතනත්තාට ජීවිතේ කටුක අත්දැකීම් බොහෝමයකින් මහත් වූ යහපතක් කරගන්න පුළුවන්. දුක වේදනාව පීඩාව පැමිණෙන හැම මොහොතකම මෙය මගේ මනස පුහුණු කරන්නට හොඳ කාරණයක්. මේක ඇත්තටම මට මනස වඩවන්නට සුදුසු අවස්ථාවක් කියලා අපිට දකින්නට පුළුවන් නම් වෙනදා ඇතිවෙන නුරුස්නා බව, උකටලී බව, දුම්නස ප්‍රතික්ෂේප කිරීම, වික්ෂිප්ත බව වෙනුවට ප්‍රසන්න මනසින් එයට මුහුණ දෙන්නට පුළුවන්. එකම කාරණය අපිට දෙආකාරයකින් මුහුණ දෙන්නට පුළුවන්. මම මේ විදිහට ධර්ම දේශනාවලදී පැහැදිලි කරනකොට මේ මෑතක එක්තරා තරුණ වෛද්‍යවරයෙක් එතුමා අපි මුණ ගැහෙන්නට ඕන කියලා දුරකථනයෙන් මට කතා කළා. ඊට පස්සේ අපිට විවේක තියෙන වෙලාවක් අපි කිව්වා අහවල් වෙලාවට එන්න. Tamange මෑණියොත් සමග ආවා. එවිටින් බොහෝම සතුටින් බොහෝම ප්‍රීතිමත්ව එතුමා අපි සමග කතා කළා. හාමුදුරුවනේ මගේ ජීවිතේ මං අලුත්ම අත්දැකීමක් ලැබුවා. ඒ වගේම මගේ ජීවිතේ අලුත්ම පෙරලියක් මම සිද්ධ කරගත්තා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා. මම ඇහුවා කොහොමද? හාමුදුරනේ ඔබ වහන්සේ විтин විත ධර්ම දේශනාවලදී කියලා දෙනවා ඒ දැනුම් අහන්නට සිද්ධ වෙනකොට ඒ ගැන හිතන රත් කරගන්න එපා අපිට ඉවසන්නට ඒක සුදුසු අවස්ථාවක් අපිට වීර්ය කරන්නට ඒ වගේම අපේ මනසේ ස්වභාවය හඳුනා ගන්නට ඒක සුදුසු අවස්ථාවක් කියලා මම කිහිප වරක් ධර්ම දේශනාවලදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී මම ශ්‍රවණය කළා ඒ නිසා මම කල්පනා කළා ඇත්තටම මේ එක එක්කෙනා දොස් කියනකොට අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට මටත් බැරිද එහෙම පුහුණු කරන්න. එහෙම කරලා බලනකොට ඇත්තට මේක සාර්ථකයි. ඒ විදිහට අපේ ජීවිතයට මහා අනර්ථයක්, මහා අලාභයක් කියලා හිතනවට වැඩිය මේක මහා ලාභයක්. මේක මනස පුහුණු කරන්න හොඳම අවස්ථාවක් කියලා තේරුම් ගත්තාම හරි පුදුමයි හාමුදුරනේ. සම්පූර්ණ ඒ පිළිබඳව ආකල්පය වෙනස් කරගෙන ඉතාම ප්‍රීතිමත් විදිහට අපේ ජීවිතේ කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට පුළුවන්. හරි පුදුමාකාර වෙනසක් ජීවිතේ ඇති වුණා. අනිත් අවස්ථාවල නිතරම දුම්නසින් ගැටෙමින් හැපෙමින් අපි කැමති දේම වෙන්නට ඕනේ කියලා එක් පක්ෂයක් බදාගෙන එක් පක්ෂයක් ප්‍රතික්ෂේප කරමින් හිටපු මට මේ අත්දැකීමත් එක්කලා මේ අවබෝධයත් එක්කලා මේ ආකල්පමය වෙනසත් එක්කලා ජීවිතේ හරිම නැවුම් බවක් ඇති කරගන්නට පුළුවන් වුණා. හරි වෙනසක් ඇති කරගන්නට පුළුවන් වුණා කියලා එතුමන් බොහෝම සතුටින් කතා කළා. ඒ නිසා ඔබ වහන්සේට බොහොම පිං මෙතෙක් ජීවිතයේ අසුබ විදිහට දැකපු කාරණයක් ඒ අසුබ සංකල්පයෙන් ප්‍රතික්ෂේප කරමින් ඉඳලා දැන් ඒ ගැන ආකල්පය වෙනස් කරගත්තට පස්සේ මුළු ජීවිතයම ඉතාම සතුටින් නැවුම්ව පවත්වන්නට ඒ ලොකු උදව්වක් වුණා කියලා. දැන් මෙන්න මේ විදිහට එකම කාරණේ ගැන අපි සිතන ආකාරය මත සිතන ආකාරය හොඳ වෙනකොට අපට සුවසේ මෙලව පරලව සුව විඳින්නට පුළුවන්. ඉතාම යහපත් පැතිවලට යොමු වෙන්නට පුළුවන්. එතකොට අනිත් අයගෙන් බැනුම් අහන්නට සිද්ධ වෙනවායි කියන එක අපි කාටත් සිද්ධ වෙන දෙයක් නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අර අතුල උපාසකතුමා වික්ෂුන් වහන්සේලාට දොස් කියනවා. දහම් කරුණක් අහගන්නට ඇවිල්ලා ඒක ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියන් පස්සේ දීර්ඝ බණක් කියනවා. තව හාමුදුරු නමක් ළඟට ගියන් පස්සේ බොහොම කෙටියෙන් කියනවා. තව හාමුදුරු නමක් ළඟට ගියන් පස්සේ ඇහුව දෙයට විතරක් උත්තර දෙනවා. ඊට පස්සේ දැන බැන යනවා. එක්කෙනෙක් ළඟට ගියාම ගුණවත්වාම කියාගෙන යනවා. තව කෙනෙක් ළඟට ගියාම වචන දෙක තුනකින් කියනවා. අපට අහපු කාරණේ විතරක් කියලා අනිත් කිසිවක් ගැන නොකියා ඉන්නවා. මේ විදිහට මේ තනත්තා දොස් කියමින් යනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තෝරාන මේතං අතුල මේතං අජ්ජ තනාමිව නින්දන්ති බහුභාසීනං නින්දන්ති තුන්හිමාසිනං මිතභානින්ති නින්දන්ති නත්ති ලෝකේ අනින්දිසෝ අතුලෝක අදීය සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි අතීතෙත් එහෙමයි අදත් එහෙමයි අනාගතෙත් එහෙමයි හුඟක් කතා කළත් බනිනවා ටිකක් කතා කළත් බනිනවා කතා නොකර හිටියත් බනිනවා මේ ලෝකේ බැනුම් ආහන මිනිස්සෙක් නම් නෑ කියලා ඒ නිසා කොච්චර හොඳ කළත් බනිනවා හොඳ නොකර හිටියත් බනිනවා නිහඬව හිටියොත් බනිනවා. ඒ නිසා ලෝකෙ දැනුම් අහන්නත් ඉන්න පුළුවන් කෙනෙක් නැහැ. එහෙමනම් මේ දෝෂාරෝපණය කියන එක අපි වෙත අනිවාර්යෙන් ජීවිතේ එනවා නම් මේක ප්‍රතික්ෂේප කරනවට වැඩිය හොඳ නැද්ද ඒකට සන්තෝෂෙන් මුහුණ දෙන්නට ආකල්පය වෙනස් කරගන්නේ. ලෙඩ දුක් කියනේම අනිවාර්යෙන් අපේ ජීවිතයට පැමිණෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කර කර බියපත් වෙනවට වැඩිය හොඳ නැද්ද සන්තෝෂෙන් ඒකට මුහුණ දීලා ඒකෙන් උපයාගත යුතු දෙයක් උපයාගන්නේ උපයාගත යුතු දෙයක් කියලා කියන්නේ අපේ ජීවිතයට මනසට ප්‍රඥාව සම්බන්ධ අපට බොහෝ දේ උපයා ගන්නට පුළුවන් මරණය කියන එක ප්‍රතික්ෂේප කරනවට වැඩිය හොඳ නැද්ද ඒ ලැබෙන දේට සතුටින් මුහුණ දීලා යම් ආකාරයකින් මනස සකස් කරගන්න ඒ නිසා කෙනෙකුට ජීවිතයේ අපට මගහැර යන්නට නොහැකි අනිවාර්ය සිදුවීම් පිළිබඳව වැරදි විදිහේ ආකල්ප ඇති කරගෙන දුක් විඳිනවාට වඩා යහපත් ආකල්පයක් ගොඩනගා ගන්නට පුළුවන් නම් එයම ජීවිතයට සම්පතක් කරගන්නට පුළුවන් බවයි සතහාගතයන් වහන්සේ දේශනා කළේ. මේ මම මෙතෙක් වේලා කියූ කරුණෝ අර තායිලන්තේ හිටිය අචාන් චා කියලා හාමුදුරනම උන්වහන්සේ තමන්ගේ අත්දැකීම් තුළින් දේශනා කරනවා නුවණ නැති අයට කැලිකසල බරක් වුණාට නුවණ ඇති පුද්ගලයා කැලිකසල පොහොර බවට පත් කරගෙන ජීවිතය අලංකාර කරගන්නවා. මල් පැලෑටියක් හදාගන්නවා, පළතුරු ගහක් හදාගන්නවා, එළවලු ටිකක් හදාගන්නවා, වස විස නැති ආහාර ටිකක් ගන්නවා, පරිසරය අලංකාර කරගන්නවා. ඒතනත්තාට කුණු රොඩු කැලිකසල සම්පතක්. ඇයි ඒ පිළිබඳව ආකල්පය වෙනස් කරගත්ත නිසා. ඒ පිළිබඳව වැරදි ආකල්පයකින් හිතන තාක් ඔහුට මුළු ජීවිතේ මහ බරක්. මහ පීඩාවක්, මහ අසහනයක්. ඒ කැලිකසල නිසා ඔහු ජීවිතේ පීඩාවටපත් වෙනවා. අන්න ඒ වගේ අපට මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට බුදුහාමුදුරෝ දේශනා කරන අපි කැමති දේවලුත් සිද්ධ වෙනවා අකමැති දේවලුත් සිද්ධ වෙනවා. ලාභත් ලැබෙනවා අපි කාටත් අලාභත් ලබන්නට සිද්ධ වෙනවා. ඒ වගේම යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක මේ අෂ්ටලෝක ධර්මයේ කරුණු හතරකට අපි කැමති කරුණු හතරකට අපි අකමැති අකමැති වුණාට කරන්න දෙයක් නැහැ කැමති වුණාට කරන්න දෙයක්වත් නැහැ කැමති අකමැති හැම දෙයක්ම අපේ ජීවිතේ ලැබෙනවා මේවා අනිවාර්යෙන් අපිට විඳින්නට වෙනවා නම් අකමැත්තෙන් දුක් විඳිනවට වැඩිය හොඳ නැද්ද හිත හදාගෙන මොකද දෙන්නේ අර බ්‍රහ්ම වංශෝ හාමුදුරුව එක තැනක දක්වනවා උන්වහන්සේ කුඩා කාලේ කියන්නේ පැවිදි වෙච්ච මුල් අවදියේ ඒ අචාන් චා හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක් හැටියට තමයි පැවිදි වෙන්නේ. පැවිදුණාට පස්සේ ඒ මුල් අවදියේ උන්වහන්සේ හරියට හිත නරක කරගන්නවා. ඒ අචාන් චා හාමුදුරුව කරන්න කියන වැඩ නිසා සමහර වෙලාවට රැයක් එළි වෙනකම් භාවනා කරන්න කියලා. එළි වෙනකම් භාවනා කළා ඒ දවල්ට නිදා ගන්න දෙන්නේ මහා සිවුරු ගොඩක් වෙනලා කියන මේ ටික හොදන්න කියලා. ඉතින් දැන දැන අර සිවුරු හොදනවා. රාත්‍රියට නිදා ගන්නත් නැහැ, දවල්ට නිදා ගන්නත් නැහැ. මෙහෙම කියනවා. ඊට පස්සේ පස් ගොඩක් පෙන්නලා මේක අහවල් තැනට ගෙනihin දාන්න කියනවා. ඒක ඉවර වෙනකම් එතනට ඇද්දාට පස්සේ දැන් ඔතන නෙමෙයි අතනට අදින්න කියලා අපහු කියනවා. ඉතින් මේ හාමුදුරු බැන බැන මේක කරනවා. අනිත් අය සන්තෝෂයෙන් මේක කරගෙන යනවා. නමුත් ධම්මවංශෝ හාමුදුරුවන්ට හිත සතුටු කරගෙන මේක කරන්න බෑ. ඇයි මෙහෙම වැඩගන්නේ? ඇයි මේ පස්කොඩ මුලින්ම ඔතනට දාන්න කිව්වනම් හරිනේ? ඇයි ඒක මෙතනට දාන්න කියලා මුලින්ම කිව්වේ? ඒ નિયમિત තන හඳුනාගෙන දාන්න කියන දෙද එච්චර සංවිධාන ශක්තියක් නැද්ද? මොනවද මේ වැඩිහිටි හාමුදුරු මේ තරම් අසංවිධානාත්මකව වැඩ කරන්නේ කියලා දැන දැන උන්වහන්සේ කටයුතු කරනවා. අනිත් අය සතුටින් කටයුතු කරනවා. එතකොට උන්වහන්සේ අනිත් අයගෙන් අහනවා කොහොමද මේ මේ කියන කියන දේ කරන්නේ? හිත තරක් වෙන්නේ නැද්ද මේවා? පස්සේ ඒ අනිත් හාමුදුරු කියනවා ඔබ වහන්සේගේ තියෙන දෝෂය ඕක තමයි. දැන් මේ පස් ටික මෙතනට දාන්න කිව්වහම අපි කොහොමත් ඒක අදින්න ඕනේ. බෑ කියලා හරියන්නේ නැහැ. ඉතින් පස් ටිකත් අදින්න වෙනවා නම් ඕකට හිතත් නරක කරගන්න ඕක. එතකොට වැඩ කරන්නත් ඕනේ දුක් විඳින්න. ඉතින් දෙකම කරන්න ඕනේ පස් අදිනවා නම් පස් අදින්න. හිත රැකගන්න. ඉතින් අපට රැකගන්න පුළුවන් එකවත් කරන්නේ නැතුව සියල්ල විනාශ කරගන්න ඕනේ. ඒ නිසා Taman අතින් භාණ්ඩයක් බිම වැටිලා බිඳෙනවා. එහි අලාභයක් Tamanට තියෙනවා. ඒක බිඳුනට පස්සේ ආයෙ හා වෙන්නේ නැහැ. නමුත් ඒ ගැන හිත හිතා හිතනරක් කරගෙන ජීවිත කාලේ බොහෝ කාලයක් අපි දුක් විඳිනවා. එතකොට නැති වෙච්ච එක නැති වුණා. නමුත් රැකගන්න පුළුවන් එකවත් රැකගන්න එක හොඳ නැද්ද? එතරම්ට අපට ඒ පිළිබඳව ආකල්පය වෙනස් කරගන්න පුළුවන් නම් ඒ තනත්තාට ජීවිතය අතිශයින් සුවදායකව පවත්වන්නට පුළුවන්. එනිසා දෙන්න තුනේ මිනිස්සෙක් වුණාම අපි ටිකෙන් ටික පුරුදු පුහුණු වෙන්න ඕනේ කොහොමද ජීවිතේ අපට අනිවාර්යෙන් මුහුණ දෙන්නට සිදුවෙන සිදුවීම් පිළිබඳව ඇත්තටම ආකල්පය වෙනස් කරගෙන හොඳ හිතින් මුහුණ දෙන්නේ. ලැබෙන අත්දැකීම් අපට ජීවිතයට සම්පතක් කරගන්නේ කොහොමද? ඒ කාරණය හරියට හිතලා බලලා තෝරා බේරා ගත්තොත් ඕනම අසුබයි කියන කාරණයක් පිළිබඳව සුබවාදී ආකල්පයක් ඇති කරගත්තේ. හැබැයි මේක වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ ඔය නවීන ලෝකයේ හඳුන්වන ධනාත්මක චින්තනයයි කියන සරල સિદ્ધාන්තය නොවේ. අද කාලේ බොහෝ දෙනා නිතර නිතර කතා කරනවානේ ධනාත්මක චින්තනය ගැන. ඒ ධනාත්මක චින්තනය හොඳයි යථාර්ථවාදී වුණොත්. නමුත් අද කාලේ හුඟක් දෙනා කියා දෙන ධනාත්මක චින්තනය යථාර්ථවාදී නෑ. නිකම් මනසින් විතරක් හිතලා හිතලා බොහෝ උම්මත්තකය බිහි කරන ස්වභාවයට අදපත් වෙලා තියෙනවා. Tamanta කවදාවත් ලංගිය නොහැකි, කල නොහැකි සංකල්ප මනසේ ගොඩනගාගෙන මම කවදා හරි මෙතනට යනවා. මම කොහොම හරි මෙතනට යනවා. එහෙම නිතර නිතර සිතුවිලි ගොඩනගනවා. කවදා හරි යනවා කියලට අදාළ හේතු නැත්තම් කොහොමද යන්නේ? හේතු කොට නැගීමක් නෑ. මනස විතරක් ගොඩනගනවා මම කවදා හරි මේක ලබනවා. මේ මනෝභාවය නැවත නැවත උත්සන්න වුණයින් පස්සේ ඒින්ම මනස විපරීත වෙනවා. ඒ නිසා මේ බුදුදහම තුලත් ධනාත්මක සංකල්පයක් ගැන කියවෙනවා. ඒ ධනාත්මක සංකල්පය යථාර්ථවාදී ධනාත්මක සංකල්පයක්. ඒ කියන්නේ ඒ බටහිර විද්‍යාව තුල කියාදෙනේ ධනාත්මක සංකල්පය තුල තියෙන එක්තරා දුබලතාවයක් තමයි දුර්වලකම දුර්වලකම හැටියට දැකලා එතනින් නැගී හිටින්නට මඟ සලසන්නේ නැතුව සිතුවිල්ල පවක් පමණක් ධනාත්මක වශයෙන් ගොඩනගාගෙන සියල්ල සමෘද්ධිමත් කරන්න දඟලන්නේ. ලෝකේ හැම දෙයක් සිතුවිල්ලෙන්ම මැවෙනවා නම් සිතුවිල්ල පමණක් ධනාත්මක කරගත්තම හරියනවා. සිතුවිල්ල විතරක් නෙමෙයි ඔක්කොම හටගන්නේ. තව බොහෝ දේකට අවශ්‍යයි. පුද්ගලයාගේ සතර කර්ම ශක්තිය බලපානවා. චිත්ත ශක්තිය එක සාධකයක් පමණයි. ඒ වගේම තමන්ගේ වීර්ය බලපානවා, තමන්ගේ ප්‍රඥාව බලපානවා, තමන්ගේ දැනුගත්කම් බලපානවා, ස්ථානෝචිතව ක්‍රියා කිරීමේ හැකියාව බලපානවා, අනිත් අයගෙන් ලැබෙන සහයෝගය බලපානවා, තමන් මේ පිළිබඳව දරන ආකල්පය බලපානවා. මෙසේ යම්කිසි සාධක සමූහයක එකතුවක් වශයෙන් තමයි යමක් සමුද්දමත් වෙන්නේ. අර සාධක එකක්වත් නැතුව නෑ මට පුළුවන් කවදා හරි මම මෙතනට යනවායි කියලා චින්තනය විතරක් ධනාත්මක කරගෙන කෙනෙක් ජීවිතේ පරමාර්ථ සාධනය කරන්න වෙහෙසෙනවා නම් උම්මත්තක වෙලා හිස් සංකෘතිය අවසාන කාලේ ගත කරන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ධනාත්මක චින්තනය හොඳයි සිතුවිලි වශයෙන් කඩා වැටිලා ඉන්න පුද්ගලයාට සිතුවිලි ගොඩනගා හැබැයි සිතුවිල්ල ගොඩනගාගෙන ශක්තිමත් කරගෙන දෙවනුව මොකද්ද කළ යුත්තේ අවශේෂ සාධක ටිකක් ටිකෙන් ටික ගොඩනගන්න. අපි හිතමු තමන්ගේ කකුල කැඩිලා තියෙනවා. දැන් ඇවිදින්න බෑ. ධනාත්මක චින්තනය තුළින් අපි හිතනවා නෑ මට ඇවිදින්න පුළුවන්. අනිත් අය ඇවිදිනවා නෑ මට බෑ. ඒ නිසා මාත් ඇවිදිනවා. මොකද කරගන්නේ? හැමදාම අබ්බඝාතයක් වෙලා ඉන්නත මම සමාදම්. බුදුදහමේ කියවෙන ධනාත්මක චින්තනය එහෙම නෙමෙයි. කකුල කැඩිලා තියෙනවා කැඩිලා තියෙන බව ඉස්සල්ලා පිළිගන්න. මොකක් නිසාද ඇවිදින්නට බැරි කියලා හඳුනගන්න. මේ හේතුව මේ தত্ত্বය කොහොමද වෙනස් කරන්න කියලා වටහා ගන්නවා. වටහාගෙන ඒක වෙනස් කරන්න මම මොකද්ද කළ යුත්තේ කියලා කළ යුතු ටික ටිකෙන් ටික කරන්න ඕන. එහෙම කරපුවාම කවදා හරි මට ඇවිදින්නට පුළුවන් වෙනවයි කියන යහපත් ආකල්පය සිතේ මතු කරගන්න. මට කවදා හරි ඇවිදින්න පුළුවන්. ඒ ධනාත්මක සංකල්පය තියෙන්න ඕන. හැබැයි ඇවිදින්න නම් මේ විදිහට බෑ. මේ විදිහට බෑයි කියන බවත් පිළිගන්නට ඕන. ඒ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. මේ විදිහට බැරි නම් මොකද්ද කරන්න ඕනේ? මේ தත්ත්වය වෙනස් කරන්න ඕනේ. මේ தත්ත්වය වෙනස් කරන්න මම මොකද්ද කරන්න ඕනේ? හිතනවත් කරගෙන මනසින් ඇද වැටෙන එක නෙමෙයි මේ කකුල වැඩිපුර හොලවන්න නැතුව එක තැනක තියාගෙන අවශ්‍ය ප්‍රතිකාර ටික කරනවා. ඒ නිසා ධනාත්මක චින්තනයත් එක්කලා උන්මත්තක වුණොත් ඒ පුද්ගලයා ජීවිතේ බොහෝ අසාර්ථක තත්ත්වයන් අත්දකිනවා, මනසින් කඩා වැටෙනවා. එහෙම නොවි ධනාත්මක චින්තනයේ අර්ථවත් වෙන්නට නම් ඒ යථාර්ථවාදීව සහේතුකව ගොඩනගන්න ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ ඕනෑම ගැටලුවක් निराකරණය කරගැනීමේ ධනාත්මක වැඩපිළිවෙල හැටියට දේශනා කරනවා. එකම ක්‍රමයයි ලෝකේ තියෙන්නේ ගැටලුව මොකක්ද කියලා හොයාගෙන ඒකට හේතුව මොකක්ද කියලා හොයාගෙන ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා හඳුනාගෙන වෙනස් කරන්න කල යුතු දේවල් ටිකෙන් ටික හරි පුහුණු කරනවා නම් ඒ තනත්තා කවදා හරි Tamanගේ යහපත් අභිමතාර්ථය සමුද්දිමත් කරගන්න. මෙන්න බෙබඳු යථාර්ථවාදී ධනාත්මක ආකල්පයකුයි තථාගතයන් වහන්සේ ජීවිතයට ගොඩනගා ගන්නට අනුශාසනා කළා. එනිසා ලෝකයේ සම්බන්ධව සිදුවීම් සම්බන්ධව නිකම්ම නිකන් හිත හදා ගන්නට කියන කාරණයක් නෙමෙයි මේ ආකල්ප සම්පත්තිය කියන්නේ. ආ ඉතින් දැන්නත් කමක් නැහැ. ඒකිනුත් මට යහපතක් වෙනවනේ ගැහුවත් කමක් නැහැ. ඒකිනුත් යහපතක් වෙනවනේ කියලා නිකම්ම නිකන් හිත රවට්ට ගන්න කියන කතාවක් නෙමෙයි. ඒ නිකම්ම රවටා ගන්නවා නම් එතන තියෙන ව්‍යාජත්වයක්. එතන තියෙන මෝඩකමක්. එතන තියෙන අනුවන බවක්. එතන තියෙන නිවට බවක්. මොකුත් කරගන්නට බැරි නිසා කමක් නැහැ. ඉතින් පෙරළුණු පිට හොඳයි කියලා ඔහොම ඉන්න හැටි. එහෙම කතාවක් නෙමෙයි මේ ආකල්ප සම්පත්තියයි කියලා කියන්නේ මේ தත්ත්වය වෙනස් කරන්න නම් මම මේ පිළිබඳව හිත නරක කරගන්නව වෙනුවට වැරදි විදිහට හිතනව වෙනුවට ඉස්සල්ලාම නිවැරදිව හිතන්නට පුරුදු වෙන්න නිවැරදි අදහසක් ගොඩනගා ගන්නවා. ඒ නිවැරදි අදහස ගොඩනගා ගත්තට පස්සේ තමයි ටිකෙන් ටික අපිට ඒක සංවර්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි ජීවිතේ ජය ගන්නට යම් කෙනෙකුට පුළුවන්. ඒ නිසා පින්නතුන් ලෙඩ දුක් පිළිබඳ වුණත්, මරණය පිළිබඳ වුණත්, ජීවිතය පිළිබඳ වුණත්, ධනය පිළිබඳ වුණත්, අමුදරුවන් පිළිබඳ වුණත්, සමස්ත ලෝකය පිළිබඳ සබා දහම පිළිබඳ මේ හැම දෙයක් පිළිබඳවම තමන්ට අනුන්ට මෙලවට පරලවට යහපතක් සිදු වෙන ආකාරයේ ආකල්ප සම්පත්තියක් අපිට මතු කරගන්නට පුළුවන් නම් ඒ තනත්තාට ජීවිතේ ලැබෙන හැම අත්දැකීමක්ම හැම මොහොතක්ම Tamanටත් අනුන්ටත් යහපත පිණිස වැඩ පිණිස අර්ථවත්ව පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සඳහා උදව් වෙන මහා ශක්තිමත් පදනමක් නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අග්ගමිදම් භික්කවේ ලාභානං යදිදං ආකල්ප සම්පදා මේ ආකල්ප සම්පත්තිය ජීවිතේ ලැබිය හැකි ලාභයන් අතර අග්‍රලාභයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතය තුළ අපි මුලින් කිව්වනේ දීර්ඝ කාලයක් අර විදිහට අකමැති දේවල් සිදු නොවිය යුතුයි කියන දැඩි ආකල්පයකින් ගැටුණයි කියන ඒ தත්ත්වය මනසින් වෙනස් කරගෙන නෑ ඒ බඳු කටක අත්දැකීම් ලැබෙන එක අපේ මනස පුහුණු කරන්නට හොඳ දෙයක් ඒවා තුලින් තමයි අපේ මනස පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. අපේ මනසේ දුබලතා දකින්නට පුළුවන් වෙන්නේ. හැකියාවන් වඩවන්නට පුළුවන් වෙන්නේ. මේ විදිහේ ආකල්පේ වෙනස් වන තැන් පටන් ජීවිතයේ නැවුම් ආකාරයෙන් ආරම්භ කරලා පවත්වාගෙන යන්නට පුළුවන් වෙනවයි කියන බව අපේ අත්දැකීම් තුලින් උනත් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. මට මතකයි මීට වසර 3කට විතර කලින් අපේ තාත්තා මිය ගියා. පිළිකා රෝගයක් හැදිලා. තාත්තට පිළිකා රෝගයක් හැදුනා කියලා හරියටම දැනගෙන වෛද්‍යවරු ලවාය සනාථ කරවා ගන්නකොට නැවත ජීවත් කරන්නට පුළුවන් තත්ත්වයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තව මාස 3ක් ඇතුළත අනිවාර්යෙන් ජීවිතය අහෝසි වෙනවායි කියන එක වෛද්‍යවරු දැඩිව ප්‍රකාශ කළා. දැන් මේ තත්ත්වයට එක්කලා මට ලොකු අභියෝගයකට මුහුණ පාන්නට සිද්ධ වුණා. අපේ තාත්තගේ ස්වභාවයේ මරණයට මුහුණ දෙන්න පිළිකාවකට මුහුණ දෙන්නට තබා හිතේ කැක්කමක්වත් නිදින්නට සූදානම් නැහැ. අතිශය සංවේදී මනසක් පොඩි දෙයින් කැළඹෙනවා. දැන් මේ කැළඹෙන මනස කොහොම හරි සකසන්නට ඕනේ මේ රෝගේ පිළිගන්න, මරණය පිළිගන්න. ඒ නිසා මාස 3ක් ඇතුළත මම දන්න හැම ශිල්පයක්ම භාවිතා කරලා මම උත්සාහ කළා තාත්තගේ මනස එතනට ගෙනෙන්න. හැබැයි සාර්ථක වුණා. ඒ සාර්ථකත්වයේ කොතෙක් පළදරුවද කියනවා නම් විтин විත විтин විත ජීවිතය පිළිබඳව කරුණු කියලා කියලා ටිකෙන් ටික වෙනස් කරනකොට අවසාන කාලෙ වෙනකොට තාත්තට ඒ පිළිකාව අතිශයින් වේදනාකාරී පිළිකාවක් දිවා රාත්‍රී කෑ ගහමින් පීඩා වින්ද. ඒ නිසා මම බුද්ධ රූපයක් ගිහිල්ලා දිත්තේන්න ලතුන වේදනාව වැඩි වෙනකොට මේ දිහා බලාගෙන ටිකක් බුදුගුණ සිහි කරා. සබ්බපාපස්ස ගාථාව නැවත නැවත කියනවා. මොකද අර වේදනාවට මනස යොමු නොවි වෙනත් පැත්තකට අවධානය යොමු කරන්න ඕන නිසා. ඉතින් ඒකත් තාත්තා ටිකෙන් ටික කළා. අර විදිහට ජීවිතය පිළිබඳව කරුණු කියා දෙද්දී දින තාත්තටත් නොදැනීම වගේ ඒ දහම් කරුණු අහගෙන ඉඳදී තාත්තා දෑත ටිකෙන් ටික එකතු කරලා අර බුද්ධ රූපේ දිහාට හැරිලා වැන්දා. ඇස් දෙකේ කඳුළු පුරවාගෙන තාත්තා කිව්වා ජීවිතය ගැන මෙච්චර ගැඹුරු දහම් කරුණු බුදුහාමුදුරුව කොහොම අවබෝධ කරගත්තද දන්නේ නැහැ. එතනදි මම පැහැදිලි කරලා දුන්න තාත්තේ බුදුරජාණන් වහන්සේ මේවා වටහා ගත්තේ ගහක් මුලට වාඩි වෙලා ඉඳලා ඇස් දෙක පියාගෙන නිකන් හීන දැකලා නෙමෙයි. අපි වගේම ඉපදිලා, අපි වගේම ලෙඩ වෙලා, අපි වගේම මැරිලා ජීවිතේ හැම කටුක අත්දැකීමක්ම තමන් තුළින් අත්විඳලයි උන්වහන්සේ ලෝකයට කියා දුන්නේ ජීවිතය කියන්නේ මේ බඳු ස්වභාවයක් කියලා. ඒ නිසා තාත්තටත් මේවා වටහා ගන්නවා නම් මේ සුදුසු අවස්ථාවක්. ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කළා කියලා කරන්නට දෙයක් නැහැ දැන්. ප්‍රතික්ෂේප කළයි කියලා අපිට මේකෙන් පලා යන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රතික්ෂේප කිරීම තුළ සිදුවෙන එකම දේ අපේ මනසින් අසරණ වෙන එක විතරයි. මනසින් කෙලසෙන එක විතරයි. මනසින් පිරිහින එක විතරයි. පිරිහිම මනසින් මිය ගියොත් ඒක මහා අලාභයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවන අධ්‍යක්ෂින් වලට මුහුණ දෙමින්මයි මේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගත්තේ තාත්තට වතහා ගන්නවා නම් මේ සුදුසුම අවස්ථාවයි. ඒ නිසා රෝගයක් මේ වගේ බරපතල තත්ත්වයෙන් වැළඳිලා ඉන්න අවස්ථා ජීවිතේ ඕන තරම් අපට ලැබෙන්න පුළුවන්. හැබැයි රෝගයක් තියෙද්දි සිහි කල්පනාවක් තියනවායි කියන එක කලාතුරකින් සිද්ධ වෙනවා. තාත්තට රෝගයක් තියෙනවා සිහි කල්පනාවක් තියෙනවා. හැබැයි මේ දෙකම තිබුණත් මේ ධහම කියා දෙන්නට කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නවා කියන එක ඉතා කලාතුරකින් තාත්තට ඒකක් තියෙනවා. ඒ අවස්ථා තුනම තිබුණත් මේක වටහා ගන්නට නුවණ තියනවායි කියන එක අතිශයින් කලාතුරකින් තාත්තට ඒකක් තියෙනවා. මේ සියලු සම්පත් එකතන ලැබෙන්නේ ඉතාම කලාතුරකින් එනිසා මේ ලැබුණු අවස්ථාව අතහරින්නට එපා. මේන් ප්‍රයෝජන ගන්න මේක ප්‍රතික්ෂේප නොකොට. මෙහෙම ටිකෙන් ටික කරුණු කියා දෙද්දී මරණයට සතියකට විතර කලින් තාත්තා කිව්වා "හාමුදුරනේ මට හිතෙනවා මේ රෝගිය වැළඳිච්ච එක හොඳයි කියලා." දැන් තාත්තා එතෙක් එබඳු රෝගයක් පිළිගන්නට මරණයට අතිශයින්ම බියපත්ව සැලෙන මනසකින් යුක්තව බොහෝම සංවේදීව ඒ පිළිබඳව කල්පනා කරනවා. බොහොම ප්‍රතික්ෂේප කරන මනසකින් මේ පිළිබඳව කල්පනා කරනවා. අවසානයේ තාත්තා කිව්වා "හාමුදුරනේ මට හිතෙනවා මට මේ රෝගය හැදිච්ච එක හොඳයි කියලා. ඒ මොකද එහෙම නොවුනනම් මම කවදාවත් ජීවිතය ගැන මේ තරම් දේවල් වටහා ගන්නේ නැහැ. හාමුදුරනේ ජීවිතය ගැනත් මරණය ගැනත් ලෝකය ගැනත් බොහෝ දේ මට වැටහෙනවා. ඒ නිසා මම දැන් ඕනම වෙලාවක යන්න ලෑස්ති කියලා තාත්තා ප්‍රකාශ මම හිතුවේ නෑ කවදාකවත් අපේ තාත්තගෙන් ඒ වචනේ මට අහන්න ලැබෙයි කියලා. කොහොමද මේ පරිවර්තනය ජීවිතය පිළිබඳව මරණය පිළිබඳව රෝගය පිළිබඳව අපි මෙතෙක් හිතාගෙන හිටපු හැඟීම සංඥාව සංකල්පය ඒ පිළිබඳව අපි ගොඩනගාගෙන තිබුණු ආකල්පය හාත්පසින්ම මනසින් වෙනස් වෙලා ඒනුත් අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කියන නිවැරදි ආකල්පය ගොඩනගෙනකොට ඒ ආකල්ප සම්පත්තිය නිසා මනස ප්‍රබෝධමත් මනස ශක්තිමත් වෙනවා. ලැබෙන අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒන් වැඩක් ගන්නට, ඒ කැණිකසල ටිකක් ජීවිතයට පොහොරක් කරගන්නට ඉතාම ශක්තිමත් පදනමක් Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට පුළුවන්. ඒ නිසා අපි හැම කෙනෙකුටම ලෙඩ දුක් ඇති වෙනවා. අපි හැම කෙනෙකුටම ජීවිතේ කොයිතරම් ආයු කාලයක් ඉන්දනේ කළත් කවදා හරි බිය දෙන්නට සිද්ධ වෙනවා. ඒක අපි හැමදාම සසරේ හැම ආත්ම භාවයකම අත්විඳපු දෙයක්. ඒක 아무තු දෙයක් නෙමෙයි. 아무තු දෙයක් නොවුනට හැම භවයකම අත්විඳට ඕක තමයි අපි වටහා නොගන්නා දේ. හැම ආත්ම භාවයකම අපි ලෙඩ වෙලා තියෙනවා. ලෙඩ වුණාට තවමත් අපි වටහා නොගත්තු දේ තමයි ලෙඩ වෙනවයි කියන කාරණය සහ ඒ ලෙඩට මුහුණ දෙන්නට ගොඩනගාගත යුතු නිවැරදි ආකල්පය මොකක්ද? ඒ නිසා ජීවිතය ගැන ටිකෙන් ටික ගැඹුරට හිතා බලනකොට ඇත්තටම අපට ඒවා පිළිබඳව තියෙන අදහස් හුඟක් දේ වෙනස් කරගන්නත් පුළුවන්. එක්තරා දිනක මට කල්පනා වුණා බොහොම නිරෝගී සම්පන්නව සතුටින් ඉන්න වෙලාවක මට හිතුණා මට නම් කාගේවත් උදව් උපකාර ඇතත් නැතත් මගේ වැඩ ටික මට කරගෙන මට නිදහසේ ඉන්න පුළුවන්. අනිත් අය උදව් කළත් එකයි මට නොකළත් එකයි. කළොත් කරපු දෙයක් නොකරොත් නිකන් හිතපු දෙයක් මගේ ගැන බලාගන්න මට පුළුවන් කියන විදිහේ සංකල්පයක් මගේ මනසට මතුණා. මම හිතුවේ ඇත්තටම අවංකව මට මේ තියෙන ශක්තිය ගැනයි මට මේ විශ්වාසයක් ඇති වෙන්නේ කියලා. මෙහෙම හිතලා සතියක් ගියේ නෑ මට ඇස් රෝගයක් හැදුනා. ඇස් රෝගයක් වෙලඳිලා මගේ කුටියට වෙලා සතියක්ම උඩු බැල්ලෙන් ඇඳ උඩට වෙලා වැතිරිලා ඉන්නට සිද්ධ වුණා දැස වසාගේ. එළියට යන්නට විදිහක් නැහැ අනිත් අයට බෝ වෙන නිසා නැගිටලා එහෙ මෙහෙ ඇවිදින්නට විදිහක් නැහැ. ඇහැට පවරලා තියෙන දෙහෙත් ටික හැලෙන නිසා සතියක්ම මට එහෙම ඉන්නත සිද්ධ වුණා. ළඟට ගෙනත් දෙන දාන ටිකක් වළඳලා, ගෙනත් දෙන ගිලම්පස ටිකක් වළඳලා දවසක් දෙකක් සන්තෝෂෙන් හිටියා. දවස් තුන්වෙනි දවස හතරවෙනි දවස යනකොට දැන් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන්නේ අද තාම කවුරුත් ආවේ නැහැ. අමතක වෙලාද දන්නේ නැහැ. ගිලම්පස ගෙනාවෙත් නැහැ. දාන ටිකවත් වෙලාවට ගෙනෙයිද දන්නේ නැහැ. දැන් කොච්චර හරි අනිත් අය කොයි වෙලේද එන්නේ කාගේ හරි ඔළුවක් පෙනෙන්නේ කොයි වෙලාවෙද දොරට තට්ටු කරන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන එතකොට මට කල්පනා වුණා දැන් මේ දවස් කීපයකට කලින් නේද මට හිතුනේ අනිත් අයගේ උදව් නම් මට ඇත්තත් නැතත් එකයි මගේ වැඩ ටික මට කරගෙන මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලා තාම සතියක්වත් නැහැ. එහෙමනම් අපේ මනසම අපි පිළිබඳව අභිමාණයෙන් මොනතරම් වැරදි සංකල්ප අපේ මනස තුල ගොඩනගනවා. අපිට අර එහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා හිතුණට ඇත්තටම ඒ යථාර්ථවාදී සංකල්පයක්. එහෙමනම් අපේ මනසේ දුබල තැන් කොච්චරද අපි ඇත්තටම කොයිතරම් සිහි කල්පනාවෙන් නුවණින් අපේ ජීවිතය ගැන හඳුනා ගන්න ඕනද කියලා මට එදා තමයි හිතුනේ. එනිසා එදා මට හිතුණා ಗುಣධම් වඩන්නට නිවන් දකින්නට උත්සාහ කරන වික්ෂුවක් හැටියට මාස කිහිපයකට සැරයක්වත් පොත්පොළ වෙන්නට රෝගියක් හැදෙනවා නම් කොච්චර වාසනාවක්ද කියලා. එහෙම නොවුනොත් කිසිදාක අපි මේ සසරින් ඉතර වෙන්නේ නැහැ කියලා. ඒ මොකද එහෙම නොවි ඒ ස්වභාවය වටහන්නට බෑ. අපි අකමැති තමයි. එහෙම කිව්වයි කියලා ලෙඩ හැදෙනවට 아무තු ප්‍රසාදයක් 아무තු කැමැත්තක් අපේ මනසේ නැහැ. නමුත් අකමැති වුණත් ඒක සිද්ධ වුණොත් පමණයි අපිට ලෝකේ වටහා ගන්නට පුළුවන්. අකමැති වුණත් මිනිස්සු මැරෙන නිසා පමණයි ජීවිතය ගැන හිතන්නේ. අකමැති වුණත් දරුවන් අහිමි වෙන නිසා, අකමැති වුණත් ධන සම්පත් කෙලසෙන නිසා ජීවිතේ බලාපොරොත්තු කඩ වෙන නිසාමයි මිනිසුන් කවදාක හරි මේ ජීවිතේ નિસරුයි නිෂ්ඵලයි කොතෙක් ගොඩ නැගුවත් අවසානයේ ඉතිරි වෙන දෙයක් නැහැ කියන මේ ගැඹුරු යථාර්ථය යම් දිනක වටහනවා නම් වටහන්නේ මේ කටුකක් දැකීම නිසාමයි එනිසා අපි බොහෝ වෙලාවට කියන්නේ මිනිසුන් දුක් විඳින එක නම් හොඳ නැහැ. නමුත් ටිකෙන් ටික හරි දුක් විඳින්නේ නැත්නම් කවදාවත් ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. හැබැයි නිකම්ම නිකම් දුක් විඳෙවුවට ඇති වැඩක් නැහැ. නුවණින් යුක්තව ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන්නට නිවැරදි ආකල්පයකින් යුක්තව ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන්නට පුරුදු වුණොත් උත්සාහ කළොත් ඒ හැම සිදුවීමක්ම ජීවිතයට වාසනාව ගෙන දෙන අර්ථය ගොඩනගෙන වටිනා සම්පතක් කරගන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ජීවිතයේ ලැබිය හැකි ලාභයන් අතර මේ ආකල්ප සම්පත්තිය මහා ලාභයක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ ආකල්ප සම්පත්තිය යනු අන්දයක් නොවේ තමන් පිළිබඳව ලෝකයේ පිළිබඳව අපි සිතන ආකාරය. ඒ සිතන ආකාරයේ වැරදී ගියොත් එතනින්ම සියල්ල කන පිට හැරෙනවා දුක දුම්නස අසහනය විනාශය පිණිස හේතු වෙනවා. ඒ සිතන ආකාරයේ යහපත් වුණොත් යථාර්ථවාදී වුණොත් නිවැරදි වුණොත් ඒ නිකම්ම නිකම් මවාගත්තු සිහින ලෝකයක් හැටියට නෙමෙයි. ඒක යහපත්ය කියන්නේ අර මුලින් කිව්ව හැටියට ධනාත්මක චින්තනයයි ආදී විවිධ වචන වලින් හඳුනා ගත්තා වුණත් නිකම්ම පුහු අදහසක් හැටියට නෙවෙයි. ඒ ගොඩ නැගිය හැකි ක්‍රියාත්මක කළ හැකි යථාර්ථවාදී සංකල්පයක් හැටියට අපේ මනස තුළ මේ ආකල්ප සම්පත්තිය ගොඩනගන්නට පුළුවන් නම් අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී අවසරයි පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.